එමනම් හොඳින් සාවධානව අහන්න මේ සම්මා දිට්ඨිය ගැන කරගෙන ලබන දේශනා මාලාවේ අද ඉදිරිපත් කිරීමට තියෙන අවශ්‍ය පිළිබඳ දේශනය. සම්මා දිට්ඨි සූත්‍රයේ දැක්වෙන කොටස් දෙකක් එකතු කරලා එක දේශනාවක් වශයෙන් දෙබැටීමට අප බලාපොරොත්තු වෙන්නේ. එමන් සූත්‍රයේ මෙලෙසින් දක්වා තිබෙනවා යතෝ කෝ අවස්වාගේ ශාවකෝ අවිජ්ජං පජානාති අවිජ්ජං පජානාති අවිජ්ජං අවිජ්ජා සමුදයං පජානාති අවිජ්ජා නිරෝධං පජානාති අවිද්‍යා නිරෝධගාමිනී පටිපදං පජානාති ස්ථාවතාවිකෝ අවසෝ අරිසාවකෝ සම්මාදිට්ඨිය හෝති ආදී වශයෙන් දැක්වෙන පරිදි එහි දැක්වෙනවා යම් කිසි අවස්ථාවකදී යම් කිසි ආවේගතාවකේ අවිද්‍යාව අවිද්‍යා සමුදය අවිද්‍යා නිරෝධය සහ අවිද්‍යා නිරෝධ ගාමිනී පටිපදාව කියන කරුණු හතර දැනගත්තා නම් එතකින් ඔහුගේ චිතද සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා ඒ පමණක් නෙවෙයි ඒ තුළින් ඔහුට රහත් භාවය පවා ලබන්නට පුළුවන් වෙනවා කියන කරුණත් එහි දක්වා තිබෙනවා එතකොට අවිද්‍යාව කියන්නේ කොමක්ද කියන එකට පිළිතුරක් වශයෙන් එහි දක්වා තිබෙන්නේ යම්කෝ අවශ්‍ය දුක්ඛේ ඥාන දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥානං කිය. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරලා තිබුණේ ඒ ආකාරයෙන්මයි මේ සරිය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී මුඛ පාඨේ ඒ ආකාරයෙන්මයි. එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන නොදක්කම. ප්‍රථම අවිද්‍යාව සමුදය, ප්‍රථම අවිද්‍යාව නිරෝධෝ, අවිද්‍යාව සමුදය කියන්නේ කුමක්ද? අවිද්‍යාව නිරෝධය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් දක්වා තිබෙන්නේ ආශ්‍රව සමුදය, අවිද්‍යාව සමුදය, ආශ්‍රව නිරෝධා, අවිද්‍යාව නිරෝධෝ. ආශ්‍රයන් නිසා අවිද්‍යාව ඇති වෙනවා. ආශ්‍රයන් නිරුද්ධ කළාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අය මේ වර්ය වට්ටම් කෝමග්ගෝ ආශ්‍රය නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආශ්‍රය නිරුද්ධ ගාමී නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. මේ පාඩේ අනුව අවිද්‍යාව හැබැයි ඇතිවන්නේ නැත්නම් අවිද්‍යාව ඇතිවීමට හේතු වන්නේ සමුදේ වන්නේ ආශ්‍රය ධර්මයක්. ආශ්‍රයන් ඇති විට අවිද්‍යාව ඇති වෙනවා. ආශ්‍රය නිරුද්ධ කරාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අව මෙම සෝත්‍රයේ තවත් කොටසක් දැක්කෙනවා මෙහෙම පාඩේකුත්. යතෝකෝ ආවසෝ අරිස්සාවකෝ ආස්වාංච පජානාති ආස්ව සමුදයංච පජානාති ආස්ව නිරෝධංච පජානාති ආස්ව නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවකෝ ආස්ව අරිස්සාවකෝ සම්මාදිට්ඨිය ඔදී ආදී වශයෙන් මේ දැක්වෙන්නේ යම් විටකදී ආශ්‍රව ආශ්‍රව සමුදය ආශ්‍රව නිරෝධය සහ ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාව කියන කරුණු හතර දැකීම තුළින් කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා ඒ වගේම ඒ තුළින් රහත් භාවය පවා ලබන්නට පුළුවන් වෙනවා මේදී ආශ්‍රව කියන්නේ කතමෝ පනාවසෝ ආශෝ ආශව ආශව කියන්නේ මොනවද කියන එකට කතමා පනාවසෝ ආශව ආශව කියන්නේ මොකක්ද කියන එකට පිළිතුරක් වශයෙන් දක්වා තිබෙන්නේ සයෝ මේ ආශව ආශව ආශව ධර්ම තුනක් තියෙනවා කාමාශෝ භවශෝ අවිජ්ජාශෝ කාමාශව භවශව අවිජ්ජාශව කතම වාශ්‍රය සමුදය කතම වාශ්‍රය නිරෝධ වාශ්‍රය සමුදය මොකක්ද ආශ්‍රය නිරුද්ධ කිරීම නිරෝධය මොකක්ද අවිච්ඡා සමුදය ආශ්‍රය සමුදය අවිද්‍යා නිරෝධා ආශ්‍රය නිරෝධ අවිද්‍යාව තිබෙන නිසා ආශ්‍රය ඇති වෙනවා අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ ආශ්‍රය නැති වෙනවා අය මේ වර්ය වට්ටංගේ රෝමග්ග ආශ්‍රය නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයමයි එතකොට මෙහි ආශ්‍රය ඇතිවීමේ හේතුව වශයෙන් දක්වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිරුද්ධ කරාට පස්සේ ආශ්‍රය නිරුද්ධ වෙනවා කියන එකයි එහි දැක්වෙන්නේ. කලින් දැක්වුවේ අවිද්‍යාව ඇතිවීමේ හේතුව වශයෙන් සමුදය වශයෙන් ආශ්‍රය. ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියලා. දැන් මෙතන දක්වන්නේ අවිද්‍යා සමුදය ආශ්‍රය සමුදය කියලා. මේ දෙක එකට කරලා අපිට කතා කරන්නට පුළුවන්. ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදයෝ අවිද්‍යා සමුදය ආශ්‍රය සමුදයෝ කියනවා ආශ්‍රයයන් නිසා අවිද්‍යාව ඇති වෙනවා අවිද්‍යාව නිසා ආශ්‍රය ඇති වෙනවා කියලා ඒ කොටස් දෙකම එකතු කරලා අපිට කතා කරන්නට පුළුවන් ඒ වගේම ආශ්‍රය නිරෝධා අවිද්‍යා නිරෝධෝ අවිද්‍යා නිරෝධා ආශ්‍රය නිරෝධෝ කියලා කියන්නට පුළුවන් ආශ්‍රයන් නිරුද්ධ කළාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ ආශ්‍රයන් නිරුද්ධ වෙනවා මේ මේ කරුණ නිසායි මේ කොටස් දෙකම එකම දේශනාවක් වලින් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි. ආශ්‍රව කියන එක අපි සිංහලෙන් පාවිච්චි කරන වචනය. ඒකට පාලියෙන් කියන්නේ ආශ්‍රව කියලා. ඒ පාලි ආශ්‍රව කියන වචනේ අර්ථ කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි යම් කිසි ගසකින් හරි මලකින් හරි යම් කිසි දෙයක් ගලනවා නම් ඒකට ආශ්‍රව කියනවා. නැත්නම් ඔය පැසවපු තුවාලයකින් ලේශරව ඕජස් ආදිය ගන්නවා නම් ඒකටත් ආශ්‍රය තියෙනවා. මෙන්න මේ වගේ ඇසට රූප පෙන්වනාට පස්සේ ඇස තුළින් කාමාශ්‍රව ආදී ආශ්‍රව ධර්මයන් ගලනවා ඒ සිත අපිරිසිදු භාවයටපත් වෙනවා. කනට ශබ්ද ඇසුනාට පස්සෙත් එහෙමයි නාසයට දිවට ශරීරයට මනසට කියන ඉන්ද්‍රියන් ධර්මන හම්බුනාට පස්සෙත් එහෙමයි වේදාකාර ක්ලේශ ධර්ම ආශ්‍රය ධර්ම ගලනවා එතකොට සිත අපිරිසුදු භාවයට පත්වනවා ඒ අර්ථේනොත් ආශ්‍රය කියලා කියනවා සංසාර ගමන දිග්ගශසගතා යන නිසා සංසාරයෙන් එතර වීමට ඉඩ නොදෙන නිසා ආශ්‍රය කියන වචනය පාවිච්චි කරනවා ඒ සාමතරව ආශ්‍රය කියනවා පල් වෙලා කියන දෙයකට දැන් ආයුර්වේදයට අනුව ඔය අරිෂ්ඨ වෙන දේවල් හදන විට බොහෝ කල් පල් කරනවලු එහෙම කතාවක් මම අහලා තිබෙනවා. ඒ අන්න ඒ වගේ අති දීර්ඝ සංසාරයේ පුරා සසරේ නැවත නැවත ඉදීමට හේතු වන යම් යම් ක්ලේශ ධර්ම චිත තුළ පල් වෙලා පළපදියම් වෙලා තියෙනවා නම් අන්න ඒවට තමයි ආශ්‍රය කියන්නේ. මේ ආශ්‍රය එතකොට කවදද ඇතුනේ කියන්නට බැරි තරමටම ඒ තරම් අතීත කාලයේ පටන් අතීත සංසාරයේ පටන්ම තමන්ගේ සිත තුළ පැලපදියම් වෙලා තියෙන දැන්පත් වෙලා තියෙන පල්වෙමි පල්වෙමි පවතින ඒ අස්තයෙන් තමයි ආශ්‍රව කියන්නේ. එතකොට ඒ නිසාම මේ ආශ්‍රව ධර්මයන් තිබෙන නිසාම සංසාර දුකෙන් ගැලවෙන්නට නොහැකිව සසරේම නිමක් වෙනවා. එතකොට ආශ්‍රව කියන වචනේ අර්ථය මෙයාට දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. මේ ආශ්‍රව ධර්ම ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා තයෝ මේ වික්‍රේ ආශ්‍රව ආමානේ ආශ්‍රව ධර්ම තුනක් තිබෙනවා කියන්නේ. කතමෝ තයෝ මොනවද ඒ තුන? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව සහ අවිජ්ජාශ්‍රව. බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ ඒ ආකාරයෙන් වුවත් සමහර සූත්‍රවල දීඝනිකාය වෙන සූත්‍රවල අංගුත්තර නිකාය සූත්‍රවල දැක්වෙනවා ආශ්‍රදම් හතරක් බුදුහාමුදුරුවෝ එන්නත් ප්‍රකාශ කරලා තියෙනවා කාමාශෝ භවආශෝ දිඨාශෝ අවිජ්ජාශෝ කියලා කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම හතරක් දක්වා අවස්ථා තියෙනවා. තුනක් දක්වපු අවස්ථා තියෙනවා. ඉතින් ආශ්‍රව ධර්ම හතර කතා කරනකොට ඒකේ ආශ්‍රව ධර්ම තුනක් අන්තර්ගත වෙන නිසා ආශ්‍රව ධර්ම හතරක් කියලා ගන්න එක වඩා සුදුසුයි. එතකොට මේ ආශ්‍රව ධර්ම වලින් තියෙනවා ස්වરૂප තුනක්. එකක් තමයි අනුශය වශයෙන් පවතින අවස්ථාවක්. අනිත් එක තමයි පරිඋත්ථාන අවස්ථාව කියලා නැගී සිටින අවස්ථාව. අනිත් එක තමයි වේතික්‍රමන අවස්ථාව කියලා ක්‍රියාත්මක කරන අවස්ථාව. ඕනෑම ක්ලේශ ධර්මයක් අනුශේ වශයෙන් මාර්ගඵල ලබන්නේ නැතුව උත්තර්ජන භූමියේ සිටින ඒ ආශ්‍රාදී ක්ලේශ ධර්මයන් ශ්‍රේ නොකල කෙනෙකුගේ සිත තුළ පැන නගින්නට පුළුවන් ඕනෑම අවස්ථාවක. ඒ වගේ සිතේ තියෙනවා දැන් උදාහරණ වශයෙන් මේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට කිසිම ආකාරයෙන් ලෝභයක් දැනෙන්නේ නැහැ, ද්වේෂයක් ඇතිවන්නේ නැහැ. යම් මේකින් මේ ඇගේ සිතට ඔරොත්තු නොදෙන වචනයක් මම පිටකොලොත් එහෙම මම මේ ධර්ම දේශනා කරන අතරතුරදී වුවත් එවල මේ ඇගේ සිතට නොසතුට අමනාපය නුරුස්නා ගතිය එහෙම එන බව මම දැකලා තියෙනවා මම දන්නවා ඒ කියන්නේ එකපාරටම අර තරහව පැන නගිනවා ඒක සිත තුළ කලින් බණ අහන්න ඉස්සෙල්ලා තිබුණේ නැහැ. නමුත් අහන ගමන්ම උනා ඒ අවස්ථාව ලැබිච්ච ගමන් පැන නගිනවා. ඒ එන්නට පුළුවන්. මේකට පොත්වල දක්වලා තියෙන ඉතාම නිවැරදි උපමාවක්. නායකගේ පෙනේවා. ඒ නායකගේ පෙනය හැම වෙලාවෙම අපිට දක්නට ලැබෙන්නේ නමුත් එයා බියටපත් වුණාම කවර හේතුවක් හරි නිසා පෙනේ කුම්බන්නට සුදුසු අවස්ථාවක් පැමිණි විගසම පෙනේ කුම්බනවා. නමුත් නිකන් වෙලාවට පෙනයක් තියනවාද කියලා පේන්නේ. අන්න ඒ වගේ ආශ්‍රව ධම්ම නැත්නම් ක්ලේශ ධම්ම අනුශේ වශයෙන් සාමාන්‍ය ලෝක සත්‍යයේ සිට තුළ පවතිනවා. ඒක ඕනම වෙලාවක නැගී සිටින්න පුළුවන්. නැගී සිටින කරුණු ආවට පසු ඒ නැගී සිටින කරුණු ආවට පසු නැගී සිටින අවස්ථාවට කියනවා පරිඋත්ථාන අවස්ථාව කියලා. නමුත් ඒක එතනින්ම නවතිනවා නම් හොඳයි. එහෙම නවතින්නේ නැතුව ඒකට අනුව ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා වේතික්‍රමණ අවස්ථාවය කියලා. මේක පොත්වල තියෙන වචන තුනක් අපි ප්‍රකාශ කරේ. එතකොට මේ අනුශේ ධර්මවල අවස්ථා තුනක්. කාම ආශ්‍රනුසේ ධම්ම හතරම ආශ්‍රව ධම්ම හතරම කිව්වත් හොඳයි. ආශ්‍රව ධම්ම හතරෙම තියෙන අවස්ථා තුනක්. කාම ආශ්‍රව කියන්නේ අපගේ සිත තුළ පැලිපැලියන් මේ තියෙන බොහෝ කාලයක් සිටි අනුමතබ්බ සංසාරයේ පුරා පැලිපැලියන් මේ ඇති කාමාශ්‍රය. කාමාශ්‍රය කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තට රූපයක් දැක්කාට පසුව ඒ රූපේ දැකීම තුළින් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ආස්වාදය විඳීමට තියෙන කැමැත්ත. ඒ වගේම කනට ශබ්දයක් ඇසුවාට පසු යම්කිසි ආස්වාදයක් තමයි මිහිරක් සුඛයක් ලැබෙනවා නම් ඒ මිහිර සුවය ආස්වාදයේ විඳීමට තියෙන කැමැත්ත. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. අමුවීම තුළින් ලැබෙන මිහිර ආස්වාදයේ විඳීමට තියෙන කැමැත්ත තමයි කාමස්සතිය. මේ කාමාශ්‍රය බොහෝ කාලයක් පුරා අනමතබ්බ සංසාරයේ පුරා චිතසුත පල්වෙමි පල්වෙමි පවතින පැවතගෙන එන නිසා තමයි මේකට කාමාශ්‍රව කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟට භවශ්‍රව. භවශ්‍රය කියන්නේ භවයේ රැඳී සිටීමේ ආශාව. භවයේ රැඳී සිටීමේ ආශාව තිබෙන නිසාම ඒ භවයේ රැඳී සිටීමට හේතු පාදක වන කුසල් කිරීමේ ආශාවකුත් හැඟීමකුත් තියෙන ආශාවක් ඒකත් භවආශාව කියන කොටසටයි ඇතුළත් වන්නේ කියලා මා කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ මෙහෙම පාඩයක් දක්වලා තිබෙනවා මුත්තර සංකායේ සූත්‍රයේදී ඉතිකෝ ආනන්ද කම්මංකෙත්තං විඥානං වේදං තණ්හා ශනේරෝ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ජහත්වා චේතනා පටිච්චිතා පත්තනා පටිච්චිතා කර්මයේ ක්ෂේත්‍රයේ විඥානයේ දීජේ සංහාව ස්නේහය මේ කරුණ තුනේ යුතු අවිජ්ජාවෙන් පර වූ සංහාවෙන් බැඳෙන සත්‍යය කාම ලෝකයේ උපදීම සඳහා චේතනාවන් ඇති කරගන්නවා ප්‍රාර්ථනා ඇති කරගන්නවා ඒ වගේම මධ්‍යම ධාතු වශයෙන් සලකන භක්ම ලෝකවල ඉදීම සඳහා චේතනා ප්‍රාර්ථනා ඇති කරගන්න. අරූපාවචර ලෝකවල සිට වීම සඳහා ප්‍රාර්ථනා ඇති කරගන්න. එතකොට ඒ ප්‍රාර්ථනා ඇති කරගන්නේ ඒකට අදාළ කුසල කම්මාදිය කරලා ඒ කුසල කම්මත් එතකොට උපාදාන කිරීමක් වෙනවා භවයේ රැඳී සිටීමේ ආශාවක් තියෙනවා ඒක නිසා කාම ලෝකයටත් කැමති රූප ලෝකයටත් කැමති අරූප ලෝකයටත් කැමති ඒවායේ ඉදීමට අවශ්‍ය වෙන කර්ම සංස්කාර වලටත් කැමති මේ කොටස් දෙකම භවආශ්‍රව වශයෙන් මා තේරුම් අරගෙන තියෙන්නේ භවයක දේශිතීමේ ආශාව භවආශාව කියලා සාමාන්‍ය පොතවල දැක්වේ. එතකොට ඒ කාමාශව භවආශව කියන කොටස් දෙක. අවිද්‍යාශව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැක්කමයි. ඒක කලින් කිව්වා දුක දුක ඇතිීමේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව පැහැදිලි දේශ ප්‍රත්‍යශේෂ අත්දැකීමක් ලැබමින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දැනුමක් ඇති කරගෙන නොසිටීමයි අවිද්‍යාව කියන්නේ. නැතුව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන කරුණු දන්නේ නැහැ නැත්නම් Tamanට තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි චතුරාර්ය සත්‍ය නොදැක්කම කියන එකෙන් අදහස් කරන ලබන්නේ. දිට්ඨාශ්‍රව කියන එකෙන් අදහස් කරන්නේ වැරදි ආකාර දෘෂ්ටි ඒ කියන්නේ ආත්මයක් තිබෙනවා. ඒ මරුණට පස්සේ නැවත නැවත සදාකාලික වශයෙන් සංක්‍රමණය වෙන ආත්මයක් තිබෙනවා. නැත්නම් මරුණට පස්සේ නැවත ඉපදීමක් නැතේ. මේ ආදී වැරදි දෘෂ්ටි වෙනවා ලෝකේ. මේ දෘෂ්ටියෙන් උපාදාන කරගෙන අල්ලාගෙන දැසගෙන සිටින එක බොහෝ කාලයක් සිටේ සංසාරේ පුරා පළපදියම් වෙදී පල්ලේ පවතින නිසා ඒක දිස්ත්‍රාස්ත වශයෙන් දක්වනවා. භවාශ්‍රයත් බොහෝ කාලය සිටේ ඒකෙනුකේ සිට තුළ තියෙනවා ඒක නිසා භව භවාශ්‍රව කියන භව ආශාවටම භවාශ්‍රය කියලා දක්වනවා ඒ කාමාශ භවාශව දිට්ඨාශව අවිද්‍යාශව කියන කරුණු හතර පිළිබඳ කෙටි හඳුන්වීමක් අපි ඒකලේ මේ ඇයට ඒ කරුණු දැන් තේරෙන්න තුනේ තාම සරල කරුණු ටිකක් ඒ ඊළඟට මෙම සූත්‍රයේ සම්මා දිට්ඨි සූත්‍රයේ දැක්වෙනවා අවිද්‍යාව විස්තර අවිද්‍යා සමුදය ගැන කතා කරන විට ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියලා. ආශ්‍රයන් නිසා අවිද්‍යාව ඇති වෙනවා කියන එකයි ඒ අදහස. බුදුහාමුදුරුවෝ ඔය කතාව ඔය විදිහටම ප්‍රකාශ කරලා තියෙනවා. සූත්‍ර කීපයකම අපි ඒවා අපිට ඒවා කියවන්න ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් ඔකේ ප්‍රායෝගික වශයෙන් බලන විට ඒ තරම්ම වැදගත් භාවයක් එහි නැහැ කියලයි මට නම් හැඟෙන්නේ. ඔය ඔය පාඩේ ඔය ආකාරයෙන් බුදුචානන් වහන්සේ ඉදිරිපත් කළේ කුමන හේතුවක් නිසාද කියන කරුණත් එතරම්ම තේරුම් ගන්නට අපහසුයි. මට තේරෙන විදිහට ඒ කරුණ ඒ විදිහට බුදුහාමුදුරුවෝ විස්තර කරන ප්‍රකාශ කරන්නට ඇත්තේ මෙන්න මේ නිසා. කාමාශ්‍රය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියන එකේ අදහස කාමාශ්‍රයක් ඇති වෙනකොටම අවිද්‍යාව සහජාත වශයෙන් එකටම ඒ එක්කම උපදිනවා. දැන් ගමිත කාමාශ්‍රය ඇතුණා නම් එතකොටම අවිද්‍යාවක් ඇති වෙනවා. ඊට පස්ව කාමාශ්‍රය ඇති වෙනවා නම් එතකොටමත් අවිද්‍යාව ඇති වෙනවා. දිගින් දිගටම කාමාශ්‍රය ඇති වෙන ඇති වෙන වාරයක් වාරයක් ගානෙම අවිද්‍යාවත් එතනම ඒ කාමාශ්‍රය සමගම අත්සල් බැඳගෙන එකටම උපදින නිසා ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියලා කීවා විය හැකියි. ඒ මගේ අදහසක්. ඊළඟට භවයේ රැඳී සිටීමේ ආශාව ඇති වෙනකොටම අවිද්‍යාවත් එතනම තියෙනවා. අවිද්‍යාව තිබෙන ඒ භවය ආශාව ඇති වෙන විට දැන් අවිද්‍යාව පහළ වෙනවා. නැවත භව ආශාවද නැවත අවිද්‍යාව වෙනවා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට යනවා. අවිද්‍යාශ්‍රය නිසා ආශ්‍රය අවිද්‍යාව ඇති වෙනවා. ඒක අවිද්‍යාව ආශ්‍රය නිසා ආශ්‍රය සම්බය අවිද්‍යාව සමුදයනේ. එතකොට අවිද්‍යාවත් ආශ්‍රය ධර්මයක්. අවිද්‍යා ආශ්‍රය දැන් ඇති වුණා. ඒ ආශ්‍රය නැවත අවිද්‍යාව ඇති වීම සඳහා හේතුපාදක වෙනවා. දිගින් දිගටම දැන් අවිද්‍යාව ඇති වෙනකොට අවිද්‍යාව ඊළඟට අවිද්‍යාව ඇති වීමට ඒ කරුණ හේතු වෙන නිසා අවිද්‍යාශ්‍රයයන් අවිද්‍යාව ඇතිවීම සඳහා හේතුවක් කියලා දක්වා තිබෙනවා වෙන්නට පුළුවන්. දික්පාශ්‍රයත් ඒ වගේ. එතකොට ඒ විදිහට තමයි මම ඒක තේරුම් අරගෙන තියෙන්නේ කෙසේ සතෝකේ ප්‍රායෝගික පැත්ත නම් ඔහොම නෙවෙයි ක්‍රියාත්මක වන්නේ. මොකද ඔකේ ප්‍රායෝගික පැත්ත ඔහොම නෙවෙයි ක්‍රියාත්මක වන්නේ කියන්නේ ප්‍රායෝගික වශයෙන් බලන විට අස්මිමානය නිසායි අවිද්‍යාව ඇතිවන්නේ. යම් කිසි කෙනෙක් භාවනා දිනු වෙලා සිටිනවා නම් අනාගාමී තත්ත්වයකට යන්න උත්සාහ කරනවා නම් විදර්ශනා භාවනාවක නියැලලා විදර්ශනා භාවනාව තුළින් ලැබෙන අරූපාවච ධානසික පාදක කරගන්නා පාදක කරගන්නා විට තමන්ගේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම වතුරට දාපු ලුණු පැටයක් දිය වෙලා යන්නාසේ දියවි යාම දකිනවා ඒකත් අමතරව තමන්ගේ රූපය වගේ පමණක් නෙවෙයි මුළු විශ්වයම යන්තා රූප තියෙනවා නම් සත්‍යයන් ලෝකාදී සියලුම රූප දන්න සම්පූර්ණයෙන් දිය වෙලා විශ්වයම හිස්සෝ දර්ශනයක් බවට පත් වෙලා විශ්වසෝනිතාවයක් අත්දකිනවා මේ විශ්වසෝනිතාවය අත්දකින විට දැනීමක් පමණයි පවතින්නේ මේ දැනීම පවා ක්ෂණයක් පාසා නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරයේ දකින විට මේ දැනීම නිරුද්ධ වී යාම හරියට අවබෝධ වන අවස්ථාවකදී රූපයත් නිරුද්ධ වුණා නම් ධාමයේ වූ මේ දැනීමත් නිරුද්ධ වුණා නම් මෙතන මම කියලා කෙනෙක් නැහැ මමයා ඉවරයි කියන හැඟීම පහළ වෙමින් ඊට වඩා හේයා යන ශූන්‍යතා දර්ශනයක් අත්දකිනවා ඒ ශූන්‍යතා දර්ශනයේ තියෙනා වූ නාම සංස්කාර ධර්ම වෙන්කොට ඒ වාගේ නිරෝධය දැකීම තුළින් අවිද්‍යාව නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ ඒ විදිහට අස්මිමානය නිරුද්ධ වීම නිසා එතකොට අස්මිමානය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියන කතාව ප්‍රායෝගික වශයෙන් 100%ක්ම නිවැරදි නමුත් ඔබ මම කිසිතැනක කියවලා නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩේකුත් අපිට හම්බෙලා නැහැ ඒක නිසා මේ සූත්‍රයේ දැක්වෙන පරිදි ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියන කාරණාව මේ අය තේරුම් ගන්න කැමති නම් අවිද්‍යා අත්මිමානයේ අවිද්‍යාව තියෙනවා කියන කරුණ උනත් හරි කියලා නිවැරදි කියලා පිළිගත්තාට කමන්නේ කවුද හරි අත්දැක්කොත් එදාට පිළිගන්නට සිදු වේවි. ඒක වෙනම කරුණක්. ඒකත් සම්පතරව ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියනකොට මම එහෙම කිව්වේ ඇයි කියපු කාරණාව තරම්ම නිවැරදි කියලා මම කියන්නේ. මොකද හේතුව කාමාශ්‍රය ඇති වෙනකොටම අවිද්‍යාව ඇති වෙනවා කියලා මම කිව්වේ. භවශ්‍රය ඇති වෙනකොටම අවිද්‍යාව මේ අවිද්‍යාව අවිද්‍යාවත් ඇති වෙන ඒ නිසා ඔක කියනවා. ඉතින් ඕක සාධාරණ නෑ මොකද කුසලයක් කරනකොටත් අවිද්‍යාව තියෙනවානේ. අවිද්‍යාව පත්‍යා පුඤ්ඤාපි සංඛාරා කියලා කියනවා. අවිද්‍යාව නිසා කුසලයක් කුසලයක් කරනකොටත් අවිද්‍යාව පසුවසින් ක්‍රියාත්මක වෙනවා. දැන් මම භාෂාව ගැන විස්තර කරනකොට මේ ආයත ප්‍රකාශ කළ කලින් පාඩයන් කීනාය දහසව චේතනා පටිච්චා පස්සනා පටිච්චා කියලා. මජ්ක්‍ධිමා දහසව චේතනා පටිච්චා පස්සනා පටිච්චා දිවශයෙන් දක්වන කාම ලෝකේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවෙන් කර්ම රැස් කරනවා. කරනවා. ඒ රැස් කරන තනිකරම අවිද්‍යාව එතන ක්‍රියාත්මකයි. එතකොට ආශ්‍රව ධර්ම පමණක් නෙවෙයි. මේ කුසල ධර්ම පවා අවිද්‍යාව ඇතිවීමට හේතු වෙන. ඒක නිසා මා ඉදිරිපත් කරපු හේතුව ඒ පාඩේ ඉදිරිපත් කළේ මේ නිසාය කියන ඒ හේතුව සාධාරණීයකරණය කරන්නට බෑ. ඉතින් කවර හේතුවක් නිසා ඒ ආකාරයෙන් වෙනස් කවර හේතුවක් නිසා ඒ ආකාරයෙන් දේශනා කළාද කියන එක මම දන්නේ මේ ඇයට අවබෝධ වෙලා තියෙනවා නම් කවදා අවබෝධ වුණොත් කවදා හරි දවසක ඒ කර්ම ගැන සාකච්ඡා කරන්න එතකොට අපිට බලා ගන්නට පුළුවන් දැනගන්නට පුළුවන් ඒ ඒ ඇයට පහළ වූ අවබෝධය කල්තරම් දුරට නිවැරදිද කියලා සාකච්ඡා කරලා තීරණය කරලා බලන්නට පුළුවන් ආශ්‍රයන් නිසා අවිද්‍යාව ඇති වෙනවා කියන කරුණ. ඒකට ආශ්‍රය නිරුද්ධ කළාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. මේක තමයි අවිද්‍යා සමුදය සහ අවිද්‍යා නිරෝධය ගැන මේ සූත්‍රයේ දැක්වූ කොටස. දැන් තව කොටසක් තියෙනවානේ ආශ්‍රය ගැන කියන කොටස. ආශ්‍රය සමුදය ආශ්‍රය නිරෝධය ගැන කතා කරනවා. ආශ්‍රය කියන්නේ ආයන්නේ කාමාශ්‍රය භාෂා අවිද්‍යාශ්‍රය කියන කොටස් තුනට කියලා ඒක දක්වන්නේ. ඒක අමතරව ආශ්‍රය සමුදය වශයෙන් දක්වන්නේ අවිද්‍යාව නිසා ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ ආශ්‍රය නිරුද්ධ වෙනවා කියන කතාව. මේක 100%ක්ම නිවැරදි. 100%ක්ම ප්‍රායෝගිකයි. අර කලින් කලින් කියපේකසේ මොන හේතුවක් නිසා මේක කිව්වද කියලා හොයන්නට දෙයක් නැහැ. ඒක ඒකාන්තයෙන් මෙහෙම නිසාම අවිද්‍යාව නිසාම ආශ්‍රව ධර්මයන් ඇති වෙන දෙවින්ම කියවයි කියලා අවබෝධ වෙනවා, පේනවා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන්. දැන් උදා අපි ගමු කාමාශ්‍රය නිසා අවිද්‍යාව ඇති වෙන්නේ කියලා. අවිද්‍යාව නිසා කාමාශ්‍රය තියෙනද? ඒතර ආශ්‍රය තියෙන හේතුව අවිද්‍යාව. කලින් කීවේ ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා මේ දෙක පටලවා ගන්න එපා. දැන් මේ කියන්නේ ආශ්‍රව ඇතිවන්නේ අවිද්‍යාව නිසා කියලා. අවිද්‍යාව සමුදය ආශ්‍රව ආශ්‍රව සමුදය. අවිද්‍යාව නිසායි ආශ්‍රව ඇතිවන්නේ. අවිද්‍යාව නිසා ආශ්‍රව ඇතිවෙනවා කියන එක ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ප්‍රායෝගික ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙන එක ඒකාන්තයෙන්ම සිදුවේ. දැන් කාමාශ්‍රයන් නිසා අවිද්‍යාව පහළ වෙනවා කියලා කලින් කියවා. දැන් අප කියන්නේ අවිද්‍යාව නිසායි කාමාශ්‍රව පහළවන්නේ කියන එක. ඒකයි ඊටමත්ම නිවැරදි. දැන් අවිද්‍යාව තිබෙන නිසා අවිද්‍යාව කියන්නේ නොදක්කම කාමය මොකද්ද කියලා දන්නේ කාමයේ ඇතිීමේ හේතුව මොකද්ද කියලා දන්නේ කාම නිරෝධය මොකද්ද කියලා දන්නේ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා දන්නේ නැහැ කාමයන් ළඟින් ලැබෙන ආස්වාදය කුමක්ද කියලා හරියට දන්නේ නැහැ කාමයන්ගෙන් ලැබෙන ආදීනවේ මොනවද කියලා දැකලත් නැහැ දන්නේ නැහැ කාමයන්ගේ නිස්සරණය මොකක්ද කියලා දන්නේ නැහැ. මේ දන්නේ නැති ඔක්කොටම පොදුයි අපි කියන නොදක්කම අවිද්‍යාව මෙන්න මේ අවිද්‍යාව තිබෙන සාකල් කාමා කාමේ චිතතල ජනිත වෙනවා. ඒවා විස්තර කරනවා දීර්ඝ විස්තර ඉදිරිපත් කරන විශ්දේ. එතකොට කාම ආස්වාදයක් ඇති වෙනකොටම ඒක සැපක් කියලා ලෝක සත්‍යය සිතන්නේ. නමුත් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක්. කාමයේ ඇති වෙනකොට සමාගයේ ශිත තුළ දැවීමක් ඇතිවන්නේ, පැවීමක් ඇතිවන්නේ. පරිලාහය කියන වචනේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන පරිලාහය සංతాපයක් ඇතිවන්නේ. සාමාන්‍යයෙන් කාමයෙන් ශිත දැවෙනවා. මේ දැවීම සැපක් වශයෙන් ලෝක සත්‍යයට පෙනෙන්නේ නමුත් ඒකේ කාන්ත වශයෙන් දුකක් කියලා දකින්නට බෑ මෝඩකම විද්‍යාව තියෙන නිසා. ඒක සැපක් කියලා දන්නේ. ගන්නෙ. ඒ සැපක් කියලා ගන්නෙත් මොඩකම තියෙන නිසා විද්‍යාව තියෙන නිසා. මෙතන මේ දුක සැපක් වශයෙන් ගන්න විපල්ලාස ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස සංඥා විපල්ලාස කියන විපල්ලාස ධර්ම තුනම ක්‍රියාත්මක වෙනවා කාමයේ සැපක් වශයෙන් ගන්නකොට ඒ විපල්ලාස ධර්ම ක්‍රියාත්මක වෙනකොට තනිකරම විද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඊළඟට බොහෝ විට කාමාස්වාද විඳින විඳින්නට අරමුණු කරගනු ලබන දේවල් අසුබ දේවල් සුබ නෙවෙයි නමුත් සුබ වශයෙන් ගන්නවා අවිද්‍යාව නිසා අසුභේ සුබ සංඥා දිට්ඨි විපල්ලාස චිත්ත විපල්ලාස සංඥා විපල්ලාස වලින් විපරීත භාවයටපත් වෙනවා ඒ විපරීත භාවයටපත් වීම තුළින් කාමාස්වාදයක් අත්දැකෙනවා එතකොට එතනක් තියෙන තනික්‍රම අවිද්‍යාව මේක දුකක් කියලා දන්නේ දුක සැපක් වශයෙන් ගන්නවා විපරීත සංඥා වලට පත් වෙලා තමයි මුලා වුණායි කියන කරුණ දන්නේ මේ නොදත් ඔක්කොටම එක වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවිද්‍යාව කියලා මෙන්න මේ අවිද්‍යාව ප්‍රයත්න කරන තාක්කල් කාමාශ්‍රය ජනිත වෙනවා අනිත් ඒ කාමාශ්‍රය ඇති වෙච්ච ගමන් කාමයේ ඇති කාමාශාව ඇති වෙච්ච ගමන් තමන්ගේ සිත තුළ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා මේක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දන්නේ ඒ අවිද්‍යාව සිත තුළ තිබෙනවා. මේ දුක්ඛ සමුදය සත්‍යයේ ලෙසින් ක්‍රියාත්මක වීම නිසා අතීත සංසාරේ කුලීතරණං කාල පරිච්ඡේදයක් පුරා සංසාර දුක්වලට මේ කාමාශ්‍රය ඇදලා දැම්මද කියන එක ගැන හැඟීමක්වත් ඇතිවන්නේ කාමයට බර වුණාට පස්සේ අවිද්‍යාවෙන් ඒ තරම් දුරට මේක වැහිලා යන නිසා. කොයිතරම් දුරට പ്രേත ලෝක වලට ගිහිල්ලා දුක් විඳලා තිරිසන් ලෝකවල දුක් විඳද සතර අපා දුක් විඳද මනස ලෝක වැනි තැන්වල නොයේ දුක් ගැහැට කරදර පීඩාවලට බඳුන් වුණා සංසාරේ පුරා කොයිතරම්න දුකක් මේක තුළින් අත්කර දුන්නද දැන් මේ වර්තමාන ජීවිතේ පවා මේක තුළින් කොයිතරම් දුක් ලබා දෙනවද ඒක නිසාම අනාගතයේ සංසාරේ කොයිතරම්න දුක් ලබා දෙනවද මේකම දුක්ඛ සමුදය සත්‍යයක් නේද කියන කරුණ දකින්නට බෑ කාමාසයෙන් යටෝ පුද්ගලයාට අවිද්‍යාව ක්‍රම එතන ක්‍රියාත්මක වන නිසා ඒක දකින්නට නොහැකි වී තිබෙනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම ඒකාන්ත වශයෙන්ම දුකක් මහා ගිරිජාලාවක් මහා වදකේ මහා හතුරෙක් සමානඟ සබාගෙන සිටිනා වාගේ දෙයක් මේ පංචස්කන්ධ ධර්මයන් නලවන අවශ්‍යකේ මේක තුළින් ලැබෙන විවිධාකාර දුක් පීඩා කරද Tamanට හරියට අවබෝධ වෙලා නැහැ සංසාරේ පුරා මේ පංචස්කන්ධ ධර්මයන් තුළින් ලැබපු දුක දැන් ලැබෙන දුක අනාගතේ විඳින්න ලැබෙන දුක ගැන අවබෝධයක් නැහැ මෙවැනි දුක් ලබා ගැනීමට හේතුපාදක වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වැනි කාමාස්වාදයන් විඳීමට හේතුපාදක වන අරමුණු කෙරෙහි කොයිතරම්නම් බිය යුතුද කොයිතරම්නම් ඒ අරමුණු කෙරෙන් පලා යෑයටද තමා දුකකට වේශකට පත් කරපු සසරට ඇදලා දවපු මේවා ඇලිය යුතු ධම්මද අත්හළ යුතු ධම්මද මේවා සම්පූර්ණයෙන්ම බිය වෙලා අත්හළ යුතු ධර්මයේ කියලා අත්හරින්නට නොහැකි මෝඩකම විද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන තාක්කල් දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය අඥානං කියන ඒ අවිද්‍යාව සිත කොටස ක්‍රියාත්මක වන තාක්කල් කෙනෙක් මේ සිතතල කාමාශ්‍රය දැනට එනවා. මම මේ කියන්නේ අවිද්‍යා සමුදය ආශ්‍රය සමුදය කියන කොටසයි. අවිද්‍යාව නිසා ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යාව නිසා කාමාශ්‍රය ඇති වෙන ආකාරයෙන් මේ ප්‍රකාශ කරන්නේ. ඊළඟට ආස්කාමාස්වාදයක් වෙන්න පුද්ගලෝ බාහිර අරමුණු ආස්වාද කරන්නේ. ඇහැට රූපයක් දැකලා රූපේ ආස්වාද කරනවා රූපාරම්මනේ. කනට ශබ්දයක් හෙනදා ශබ්දා රම්මණය ආස්වාද කරනවා. නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ කියන අරමුණු හමුුණාට පස්සේ ඒ අරමුණු ආස්වාද කරන විශේෂයෙන්ම කායට දෙන අරමුණු අරමුණු ඒ පොට්ටබ්බ ස්පර්ශ අරමුණු තදින් අල්ලනවා ඒ අරමුණු තුළින් ආස්වාදයක් විඳිනවා කියලා අරමුණුයි රස විඳිනවා කියලා හිතන්නේ. සත්‍ය එක නෙවෙයි. ඒක ඒ සත්‍ය දකින්නද නැහැ අවිද්‍යාව සිත තුළ උන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථාවේදී තමාගේ සිත ක්‍රියාත්මක වීමක් හැර වෙන කිසිම දෙයක් මෙතන නැහැ. අපේ මහැට ප්‍රිය රූපයක් දැක්කේ කියලා මේ ප්‍රිය රූපේ දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා නම් ඒකත් තමාගේ සිතේ නාම ධර්මයක් වුණා. මේක තුළින් ආස්වාදයක් විඳිනවා නම් ඒ ආස්වාදයක් තමාගේ සිත තුළ පහළ වෙන නාම ධර්මයක් පමණයි. මේ ගැහණියෙක් මිනිහෙක් ආදී වශයෙන් සිතනවා නම් ඒකත් තමාගේ සිත තුළ පහළ වෙන සිතීවි මාත්‍ර පමණයි. මේ සිටිවිලි ධර්ම අල්ලාගෙන දඟලන මෝඩකමක් හැර වෙන දෙයක් මෙතන නැහැ. බාහිර ලෝකයේ කිසිම අරමුණක් නෙවෙයි තමන් මේ අල්ලාගෙන දඟලන්නේ. තමන්ගේම සිතමයි කියලා දකින්නට මෝඩකම ඉඩ දෙන්නේ නැහැ. මෝඩකම තියෙන තාක්කල් ඒක දකින්නටත් බැහැ. ඒ අවිද්‍යාව කියන්නේ. මේ සිතේ ස්වરૂපේ මොකද්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා. දැන් මේ කාමාස්වාද ලෝකේ සත්‍යය විඳ විඳා සිටිනවා. අතීතයේ පුළුවන් තරම් කාමාස්වාද විඳ විඳා හිටියා. ඒ අතීතයේ දෙස ආපසු හැරී බැලුවොත් එහෙම ඒව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? හරියට රෑ දැකපු සීනයක කිසි දෙයක් ඉතිරි වෙලා නැතුව වගේ. දැන් ඒ ගැන හිතනකොට ඕන නම් ඒ ගැන සංඥා මාත්‍රයක් ඇති කර ගන්නත් පුළුවන්. එච්චරයි. සිතිවිලි මාත්‍රයක් වර්තමාන වශයෙන් ඇති කර ගන්නත් පුළුවන්. ඒක එතනම ඇති වුණා නැති වෙලා ගියා කුලඟක් ඇවිල්ලා හමාගෙන ගියා වගේ. ඒ සිතිවිලි මාත්‍රය ඇති වුණත් පැවතුණත් නැති වුණත් Tamanට කිසිම ඇති වැඩක් නෑ. මොකද ඒක ඇති වුණා, පැවතුණා නැති නැච්චල. මේක දකින්නට බෑ. ශීතීරේ ධර්මයක් ඇති වී නැති වී යාම පමණයි මෙතන තියෙන්නේ කියලා. ඒක දකින්නට නොහැකිකම නිසා කාමාශ්‍රව දාන්න කියනවා. කාමාශ්‍රව කියන්නේ Tamanගේ ශීතීරේ. බුදුහාමුදුර දක්වන මෙහෙම පාඩයක් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමයානි චිත්තානි ලෝකේ මේ ලෝකයේ තියෙන ලස්සන අරමුණු ලස්සන රූප ලස්සන ශබ්ද මිහිරි ශබ්ද මිහිරි ගඳ සුවඳ ආදී අරමුණු තියෙනවානේ ප්‍රිය අරමුණු ඕවා නෙවෙයි කාම කියන්නේ නර්තේ කාම ඒවා කාම නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනෙකුගේ සිත තුළ පහළ වෙන සංකල්පනාවන් තමයි කාම රාගය කියන්නේ මේවා ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට ඕවැගේ අර්ථයවත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බෑ ඕවා ගැන අවබෝධයක් ලැබෙන එක කෙසේද ඒක නිසා බාහිර අරමුණු උපාදාන කරගෙන දඟලනවා විනා ඒ බාහිර අරමුණු තුළින්ම ආස්වාදයක් ලැබෙනවා කියලා හිතනවා විනා හිතනවා විනා මේ බාහිර අරමුණම ආස්වාද කරමින් සිටිනවා විනා තමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල ක්‍රියාත්මක වන වේදනා ස්කන්ධය සහිත නාම ස්කන්ධ ධර්මයන් තමා මේ උපාදාන කරගෙන ඒකෙම පැටලි පැටලි සිටිනවා කියලා දකින්නට අවිද්‍යාව සැකකමක් නැහැ අර බලලුන් Tamange වල්ගේ අල්ලල්ලා එතනම කැරකි කැරකි සෙල්ලම් කරන අවස්ථා මම දැකලා තියෙනවා. හරියට මේ මීයක් අල්ලන්නේ ඒකට පනිනවා නැවත යන්ට යනවා නැවත ඌට පනිනවා. ඒ විදිහට බලලු කරනවා වගේ Tamangeම වල්ගේ අල්ලගෙන කැරකෙනවා. ඒ වගේ ලෝ සාමාන්‍ය ලෝක සත්‍යයන් තමන්ගේම සිතම අල්ලගෙන මේ නාම ධර්මම අල්ලගෙන කැරකේ. මේක දකින්නට නොහැකි අවිද්‍යාව තිබෙන තාක්කල් ඉතින් කාමාශ්‍රයෙන් මේක හැරෙනවා. අනිත් එක කාමය විඳිනකොට ඒක මහා ලොකු දෙයක් මම විඳිය යුතු දෙයක් ඒකෙන් මහා සැපක් ලැබෙන්නේ කියලා සිතාන සිටින්. සැපක් නෙවෙයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තැනකදී දක්වන මේ ලෝක සත්‍යය කාමයෙන් පැවැරෙලා ඉන්නේ ඔයිට වඩා තියෙන ඉහළ සැප ගැන මේ මෝඩියෝ දන්නේ නැති නිසා කියලා. ඒ මොඩ පුද්දක් වෙන මිනිස්සු ලෝක සත්‍යය ඊට වඩා උසස් සැපක් කියලා තියෙනවා කියලා දන්නේ. දැන් පළවෙනි ධානයේ සමවැදලා සිටිනවා නම් චිත්ත ශාන්ත වෙලා නිවිලා කැමැති තාක්කල් විනාඩි 15ක් හෝ 30ක් හෝ පැයක් හෝ පැය දෙකක් හෝ Taman වශී කරලා තියෙන ක්‍රමයට අනුව වශී කරලා තියෙන ප්‍රමාණයට අනුව අද්දක දැකලා රස විඳ විඳා ඉන්න පුළුවන් අදත් පුළුවන් හෙටත් පුළුවන් අනිද්දාටත් පුළුවන් දිගින් දිගටම දිගින් දිගටම පුළුවන් සුක්තියක් නොලැබෙන ආකාරයෙන්ම දිගින් දිගට කරන්න පුළුවන් අද කළා කියලා ඒක ඇති වෙන්නේ නැහැ හෙට කළා කියලා ඇති වෙන්නේ නැහැ ඒක හරිම ශාන්ත ප්‍රණීත නිවුණු තත්ත්වයක්. දෙවෙනි ධ්‍යානෙදී ගොත් ඊට එහා තත්ත්වයක්, තුන්වෙනි ධ්‍යානෙ ඊටත් එහා තත්ත්වයක්, හතරවෙනි ධ්‍යානෙදී ගොත් ඊටත් එහා තත්ත්වයක්. මේ ධ්‍යානයක සිටින අවස්ථාවේ සිට තමා මහා ඉහළින් කාමාස්වාදයක් විඳලා තියෙනවා නම් ඒ ගැන සිතනකොටම සිත ඕලාරික වෙලා බර වෙලා පළු වෙලා සිතට දුකක් ඇති වෙන ආකාරයේ අත්දකින්නට පුළුවන් එතකොටම පේනවා කාමාස්වාදය කියන්නේ මහා දුකක් ඊට වඩා උසස් සැපක් තියෙනවා ශාන්තෝ සැප ප්‍රණීතෝ සැප පුත්තජන නැත්තම් තිරිසන් ලෝකේ සැපක් වාගේ නෙවෙයි මිහිල්ල සැපක් අශෝචි සැපයක් නෙවෙයි එතන තියෙන්නේ උතුම් සැපයක් ඒවා දිව්‍ය විහරණ, බ්‍රහ්ම විහරණ, අරිය විහරණ වැනි විහරණ වලින් ලැබෙන සැප. ඒ සැප ගැන නොදත් මෝඩ සත්‍යයට මේ කාමයේ මහා ලොකු දෙයක් කියලා තමයි හිතන්නේ. ඒවා දකින්නට බෑ අවිද්‍යාව නිසා. අනිත් එක කාමයේ තුලින් යම් කිසි සැපක් ලැබෙනවා නම් ඒ සැප ලැබෙන්නේ එයාගේ සිතේ තියෙන සංඥා මුලාව නිසා. මේක සැපක් සැපක් සැපක් කියලා සිතාගෙන සිටිනවා. ඒ මුලාව තිබෙන තාක්කල් සිතින් ඒක සැපක් කියලා හිතාගෙන ඉන්න තාක්කල් තමයි සැපක් කියලා ඒක සැපක් වශයෙන් දෙන්නේ. අපි හිතමු පිරිමියෙක් සහ ගෑණියෙක් එකතු වෙලා ඒ කාමාස්වාදයක් විඳිනවා කියලා. ඒ ආශාව නිදින්න තියෙන කැමැත්ත තියෙන තාක්කල් තමයි ඒකෙන් ආශාවක් ලැබෙන්නේ. ඒ ආශාව මේක ඔක්කොම අයින් වුණා නම් එහෙම නිකන් දී කොටයක් රබර් කෑල්ලක් මග නැත්තම් මේෂයක් පොඩුවක් අල්ලනවා වගේ දෙයක් තමයි. අනිත් වෙලාවෙ තියෙන සත්‍ය සත්‍ය වශයෙන් මේක සත්‍යයි. නමුත් ලෝකයට ඒවා දකින්නද බෑ. දකින්නවා කියා හිතන්නටවත් බෑ. ඒක නිසා ඒ අවිද්‍යාවෙන් පරවිච්ච පුද්ගලයන්ට කාමයේ මහා ලොකු දෙයක්. කාම ආස්වාදයේ කියන එක මිනිස් හිතන්නේ මේ අයින් කරන්නට බැරි මහා මේරු පර්වතේ තරම් මහා බරපතල දෙයක් කියලා. එහෙම නෙවෙයි ඒක. පුළුම් පෙදක් වස්තරවුමත් බර නැති සිඹලා ඉවත් කරන්නට පුළුවන් සියොන් දැනීම මාත්‍රයක්. ඒ සියොන් දැනීම මාත්‍රය අයින් කරන්නේ නැතුව සබා ගැනීම තුළින් Tamanට අත්දකින්න ලැබෙන නිවන් සුවය විශ්වයටත් වඩා විශාල නිවන් සුවය අතහරිනවා. අර පුළුම් පෙඩක් ගැනී ඉතාසුළු ආස්වාදයක් අත්හරින්නට පුළුවන් සුළු ආස්වාදය නිසා විඳින්න තියෙන සංසාර දුක මහා පොළොවටත් ඇදිය විශාල එකක්. මේවා තේරුම් ගන්නට සාමාන්‍ය ලෝක සත්‍යයට කොහෙත්ම හැකි ගමක් නැහැ. ඉතින් අර එක හාමුදුරුව කෙනෙක් මට කියපු කතාවක් තියෙනවා රජ ගෙදරක ඇති කරනවා බල්ලෙක් රාජභෝජන ආදී දිදී ඉතින් හොඳ සැප පහසුකම් ඉන්නවා එයාට එළියට නැන්නට ලැබුණොත් එහෙම අසෝචි ටිකක් දැක්කොත් එයාට දුවගෙන යනවා ඒක රාජභෝජන තමයි කතා හිටියේ නමුත් අසෝචි ටිකට අර උත්පත්තියම ප්‍රියයින ඒක නිසා දුවනවා. සාමාන්‍ය පුත්සජන ලෝකයාගේ සත්‍ය සිතේ ස්වરૂපයෙන් නොකයි. ඒ විදිහට කාමාස්වාදයේ තුලින් තියෙන ඇති වෙන දුක හෝ ඒන් ඇති වෙන පරිලාහය දකින්නට බැරුව විතරක් නෙවෙයි මේ කාම ආශාදයේ සබාගත යුතු එකක් විඳිය යුතු එකක් මේක තමයි මහ ලොකුම කරන්න තියෙන ලොකුම දේ ඔය විදිහට තමයි ලෝක සත්‍යය හිතන්නේ නෝ සඳහනේ ඔක්කොම දේවල් කරන්නේ මේ තරම් දියවිය යුතු කරුණා කාමාස්වාදයේ තරම් දිය යුතු කරුණා අත්හල යුතු කරුණා ප්‍රහාණය කළ යුතු ධර්මයක් තමා මුලා කළ ධර්මයක් මානපාශික ධර්මයක් තවත් ලෝකේ නැහැ ඒවා දකින්නටත් අවිද්‍යාව නැහැ මේ ආදී කරුණු ගොඩක් තියෙනවා ඒ හා සම්බන්ධ වූ අවිද්‍යාව දැක්වෙන කොටස් මෙවැනි අවිද්‍යාව තමාගේ ශරීර තුළ ක්‍රියාත්මක වන නිසා තමයි කාමාශ්‍රය ජනිත වන්නේ එතකොට අවිද්‍යා සම්බය කාමාශ සම්බයෝ කියලා ඒක අපිට විස්තර කරන්න පුළුවන්. අවිද්‍යාව නිසා කාමාශ්‍රය දැන් තියෙනවා. අවිද්‍යාව නිසා තමයි භවශ්‍රය ඇතිවන්නේ. භවශ්‍රය කියන්නේ භවයේ රැඳී සිටීමේ ආශාව කියලා මේ දන්නවා. ඒ වගේම භවගාමී කර්ම වල තිබෙන ආශාව කියලා දන්නවා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී මෙන්න මෙහෙම පාඩයක් කියනවා. ශ්‍රීයතා භික්ඛවේ අපමත්ත කෝපි ගුතෝ දුක්ඛන්தோ හෝති ඒව මේකෝ භික්ඛවේ අපමත්ත කම්පේ භවන්න වන්නේ මේ අන්තමසෝ අච්චරා සංඝත මත්තන්තේ මානෙනි ඊතා සුළු අසෝචි කොටසක් අසෝචි පොඩ්ඩක් හරි ගඳ ගන්න දුගන් සමන. ඒ වගේ අශ්‍රව ගැසන ශැනක කාලයක්වත් මහණින් මේ භවයේ රැඳී සිටීමට මම සැදී සිටීම මම වර්ණනා කරන්නේ ඒක සුදුසුයි හොඳ දෙයක් කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ උන්වහන්සේගේ හදවත තුළින්ම පැන නැගින සත්‍යම දෙයක්. මේක රහත්ව කෙනෙකුට ඔක ඒ විදිහම සත්‍ය දෙයක් කියලා අවබෝධ කරගන්නට පුළුවන්. අනිත් කෙනෙකුට නම් ඕවා තේරෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ වෙන තැනකදී දැක්වෙනවා පවත්තන් දුක්ඛං අපවත්තං සුඛං කියන මේ පංචස්කන්ධ ධර්මයන් භවයේ රැඳී සිටී එක පවතින එක ඒකාන්ත වශයෙන් දුක. මේවා සම්පූර්ණයෙන්ම නැත්තටව නැතිලා නිවිල යනවනම් ඒකමයි පරම සැප සදාකාලික සැප. මේවා දකින්නට සාමාන්‍ය ලෝක සත්‍යයට බෑ. ඊට අමතරව මේ සසර රැඳී සිටින එක මහා දුකක්ය දුක් ලබා දෙන දෙයක්ය කියලා දුක්ඛේ අඥානං කියන අවිද්‍යාව සම්නික්‍රම ත්‍යාග වෙනවා. ඒකත් අමතරව මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම අස්මිමානයේ තියෙනවා. ඒ අස්මිමානයේ තියෙන නිසා තමයි භවයේ රැඳී සිටීමේ ආශාව තියෙන්නේ. එතකොට ඔය කියන අවිද්‍යාව පසුපසෙන් ක්‍රියාත්මක වෙන විට භවස්සය සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේවා දීර්ඝ වශයෙන් විස්තර කරනවා නෙවෙයි කෙටියෙන් මේ කරුණ ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඊළඟට අවිද්‍යාශ්‍රය අවිද්‍යාශ්‍රය නිසා අවිද්‍යාශ්‍රය නිසා මේ අවිද්‍යාව පැන නගිනවා. නැත්නම් අවිද්‍යාව නිසා අවිද්‍යාශ්‍රය පැන නගිනවා. ඔය දෙකම කියවනේ. ඒතකොට මෙතන කියන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා කියන්නේ. මෙතන අවිද්‍යාව ඇති වෙන්නේ සංනික්කරණ අස්මිමානය තමයි සිත තුළ තියාත්මක වෙන නිසා ඒ අස්මිමානයෙන් බැඳිලා මම මගේ කියන හැඟීම මම කියලා කෙනෙක් සිටී කියලා හිතාන උපාදාන කරගෙන සිටින තාක්කල් උපාදානයේ ක්‍රියාත්මක වෙන වෙන අවස්ථාවක් පුරාම අවිද්‍යාව තුළින් අවිද්‍යාශ්‍රය ජනිත වෙනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම අවිද්‍යාව. ඒක නොදත්තමක්. ඒ වගේම උපාදාන කිරීම තනිකරම නොදස්කම. මේ මමගේ කියන කෙනෙක් සිටියේ කියන අස්මිමානයේ තියෙන තාක්කල් උපාදාන කරනවා. අස්මිමාන උපාදාන වලින් යුතුවයි සාමාන්‍ය රහත් වූ සෑම කෙනෙක්ම ලෝකයේ සෑම සත්‍යයක්ම වාගේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන බොහෝ අවස්ථාවලදී අවිද්‍යාව පෙරට කරගෙනයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක නිසා අවිද්‍යාව තුළින් ඒ ආවිද්‍යා සොය සිත තුළ ක්‍රියාත්මක වුණ අතීත සංසාරයේ පිටන් අද දක්වා රහත් වූ සෑම කෙනෙකුගේ සිත තුළ එමය සිදුවන්නේ. දිත්තාශ්‍රය ඇතිවෙන කොටත් තනිකරම මෝඩකම නිසාමයි දිත්තාශ්‍රය ඇතිවන්නේ. මෝඩකමක් නැත්නම් මේ මරණයෙන් පස්සේ ආත්මයක් නැහැ කියලා හිතා දැනට ඉපදීමක් නැහැ කියලා හිතන්නේ නැහැ. නැත්නම් දිගින් දිගට සංසාරේ පුරා ගමන් කරන සදාකාලික ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ වගේ දික්ටි බැරි දෘෂ්ටි තියෙනවනේ මේ දෘෂ්ටි ඔක්කොම තනිකරම අවිද්‍යාව පාදක කරගෙන සිදුවන්නේ ඒක නිසා අවිද්‍යාව සමුදය ආශ්‍රව සමුදය කියලා ප්‍රකාශ කරනවා අවිද්‍යාව නිසායි ආශ්‍රය ඇතිවන්නේ අර කලින් කියපු ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියන එකට වඩා මේ කොටස තමයි 100%ක්ම වගේ නිවැරදි ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක තමයි ඉතාමත්ම ප්‍රායෝගිකව දක්වා ඇති සත්‍ය කරුණ. එතකොට අවිද්‍යා ආශ්‍රය නිරෝධය කලින් ප්‍රකාශ කළේ ආශ්‍රය නිරෝධා අවිජ්ජා නිරෝධෝ ආශ්‍රයන් නිරුද්ධ කළාට පස්සේ අවිජ්ජාව නිරුද්ධ වෙනවා මෙතන දැන් ආශ්‍රය නිරෝධය ගැන කතා කරනකොට අවිජ්ජා නිරෝධා ආශ්‍රය නිරෝධෝ ඒකයි සත්‍යය අවිජ්ජාව නිරුද්ධ කිරීම නිසායි ආශ්‍රය නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් ආශ්‍රය නිරුද්ධ කිරීමට නම් අනිවාර්යයෙන්ම අඥානය නිරුද්ධ කරලා රහත් වන්නටම වෙනවා. මේ ආශ්‍රය ධර්මය නිරුද්ධ කරන්නේ මාර්ගඵල අවබෝධ කර ගැනීම තුළින්. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන බව මේ දන්නවා. සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනකොට ඒහා සම්ප්‍රේත වූ දිට්ඨි දිට්ඨාශ්‍රවය සේවී යනවා නැවත උපදින්නේ නැහැ. අනාගාමී වෙනකොට පංචකාම වස්තුන් විඳින තුලින් ලැබෙන ආස්වාදයේ විදීමට තියෙන කැමැත්ත නැති වෙලා යනවා ඒ නිසා කාමාශ්‍රාවේ කාමාශ්‍රවේ කොටසක් නැති වී යනවා කොටසක් දැනේ පංචකාම වස්තුන් සම්බන්ධ කාමාශ්‍රවේ නැති වී යනවා භව ඊළඟ භවශ්‍රව අවිජ්ජාශ්‍රව ආදී ශීලෝමාශ්‍රව ධර්මයන් පහත් වෙන කොටයි නැතිවන්නේ ඒ මාර්ගඵල අවබෝධ කිරීමකින් තොරව කවදාවත් මේ ආශ්‍රව ධර්මයන් නිරුද්ධ කරන්නට බෑ එතකොට අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ ආශ්‍රය එකක්වත් තමාගේ චිතතල ඇති නොවන ඇතිවෙන්නේ නැතුව පවතින බව රහත් වූ කෙනෙකුට පමණයි අත්දකින්නට පුළුවන්කම තිබෙන්නේ වෙන කෙනෙකුට දකින්නට බෑ කාමාශ්‍රය ඇති වෙන්නේ නියතු බව අත්දකින්නට පුළුවන් වන්නේ අනාගාමී කෙනෙකුට පමණයි ආත්මයක් ඇත කියන හැඟීමයි නැවතෙන්නේ නැති බව දැනගන්නට පුළුවන් වන්නේ සෝවාන් වෙච්ච um, කෙනෙකුට පමණයි. නැති කෙනෙකුට ඕනම වෙලාවක ඕ ඇති වෙන්න පුළුවන් විවිධ හේතුන් මත. එතකොට යම් කිසි කෙනෙක් රහත් වුණා නම් මෙයා දන්නවා විමුක්ත සිතක් ඇති වෙන බව. ඒ විමුක්ත සිතෙන් කිසි දෙයක් අල්ලන්නට යන්නේ නැහැ, උපාදාන කරන්නට යන්නේ නැහැ, කිසි දෙයක් ගණන් ගන්නෑ. ඈසට රූපයක් දැක්කා කියමුකෝ ලක්ෂණ රූපයක්. දැක්කට පස්සේ මේක ලස්සනයි කියලා හිතන්නේ නැහැ සිතිවිල්ලක් වෙන්නේ නැහැ ගෑණියක් කියලා හිතන්නේ නැහැ තරුණියක් කියලා හිතන්නේ නැහැ මිනිසෙක් කියලා හිතන්නේ නැහැ ලස්සන දර්ශනයක් කියලා හිතන්නේ නැහැ දැකීම මාත්‍රයෙන් නවතිනවා එච්චරයි. ඒ දැකීම මාත්‍රයෙන්ම නවතින්නේ අර අවිද්‍යාව අත්මිමානය නිරුද්ධ කරලා අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංස්කාර නිරුද්ධ වෙලා තිබෙන බැරි. අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ කරන නිසා ඒ සංස්කාර ගන්නේ වෙන්නේ ඒ සංස්කාර චිත්ත තුළින් නැති වෙන්නේ නැති නිසා මේ සීමා ආශ්‍රව ධර්මයක් ඇති වෙන්නට අවකාශයක් නැහැ. කොයිම ආකාරයකින් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන ශබ්දයක් ඇහුණාම කවුරුත් දැන්නත් එකයි, හොඳක් කියවත් එකයි, නින්දා ප්‍රශංසාතිය ඕන දෙයක්. මොනවා කිව්වත් ඒවා දැනින් ඇතිලා නැතිලා නැච්චලා එයින් එහාට ඒක නරක දෙයක්ද හොඳ දෙයක්ද මට කලාය මට බැන්නය මට ප්‍රශංසාය කලාය ඕව මොකක්වත් නැහැ මට ප්‍රශංසා කරා කියලා ඉල්පෙන්නේ නැහැ මට නින්දා කළා කියලා පසුබසින්නේ නැහැ ඉතින් ඒ දැන ඇසීම් මාත්‍රෙම සිත නවතිනවා ඇසීම් මාත්‍රෙම සිත නැවතෙන නිසා අසුබ ශබ්දය ගැන කිසිම සංස්කාර ධර්මයක් සිටින ධර්මයක් ගලන්නේ ගලන්නේ නැති නිසා Tamanට තේරෙනවා අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා ආශ්‍රය ධර්මයන් නිරුද්ධ වෙලා තියෙනවා කියලා. අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංස්කාර ධර්ම නිරුද්ධ වෙලා සංස්කාර ධර්ම නිරුද්ධ වෙච්ච නිසා ආශ්‍රය ධර්ම කිසිවක් දැනට වන්නට අවකාශයක් ඉඩක් අවස්ථාවක් නැහැ. මේ විදිහට එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන්ම අවිජ්ජා නිරෝධ ආශව නිරෝධෝ කියන කතාව. එතකොට ඒක අත්දකින්නට නම් අනිවාර්යයෙන්ම ඒ ඒ මාර්ගඵල ලබන්නට ඕන. ඒ මාර්ගඵල ලබන විට අ තනිකරම පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය යුතුයි. අඩු වශයෙන් දිස්සහස්ත්‍රයක් නිරුද්ධ කරමින් සෝවාන් වීමට උත්සාහ සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට උත්සාහ කරන පුජ්‍යලයා විසින් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන පුජ්‍යලයා විසින් රූපස්කන්ධය තමන්ගේ සිතට පෙනෙන නිමිත්ත සම්පූර්ණයෙන් නැති වෙලා රූප නිරෝධයක් අත්දකින්නට ඕන. රූප නිරෝධය අත්දකිනකොට රූපේ තුල ආත්මයක් නැහැ කියන හැඟීම තමන්ගේ සිතට පෙනෙනවා පැහැදිලිවම. ඊට පස්සේ නාම ධර්මයේ විපමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නාම ධර්මයන් නිරුද්ධ වීම ආම දැක්කට පස්සේ නාම ධර්මයේ තුලත් ආත්මයක් නැහැ කියන එක පැහැදිලිව අත්දකින්නට ඕන. ඒ නාම රූප ධර්මයන්ගේ Nirodhe පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhe අත්දැකීමෙන් තමයි යටත් ප්‍රේෂණ සෝවාන්වත් වෙලා ඒ විස්සහස්සයේ සිටී. අනාගාමී වෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධයක් දැකීම තුළින්. එකපාරට ඒ නිරෝධයක් දකින්නට බෑ. සමාධියේ අද වශයෙන් අතරේ ධ්‍යාන මට්ටමටවත් මට්ටමටවත් දියුණුව සමාධියක් අත්‍යවශ්‍යයි. ඊට අමතරව ඒ කාමාශ්‍රවාදී ධර්මයන් ඇති වෙන ඇති වෙන නැත්නම් කාමරාග පටිගමන අනුශේ ධර්මයන් ඇති වෙන හේතු ඒ හා සම්බන්ධ සියලුම අවිද්‍යාව සිතතර ක්‍රියාත්මක වූ ආකාරය ආදී පිළිබඳ ධම්මයේ සම්බොජ්ජංගේ වැඩිලා සංීන්ද්‍රිය වැඩිලා ප්‍රඥා බලය වැඩිලා සම්මා දිට්ඨිය වැඩිලා ඒවා ගැන හරි අවබෝධයක් ඇතිව භාවනා කරන කෙනෙකුට තමයි ඒ අනාගාමාගේ ඵලය ලබන්න පුළුවන් වෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhe ඒ විලාගේ අත්දැකීම රහත් වන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දැකීමේ මුළු විශ්වයේම නිරෝධය අත්දැකීම. ඒක නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දැකීම තමයි ආශ්‍රය ධර්මයන් නිරුද්ධ කිරීමට අවිද්‍යාව නිරුද්ධ කිරීමට තියෙන්නේ. ඒ ඒකේ මාර්ගය තමයි ඒ නිරුද්ධ කිරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මාර්ගයක් නෙවෙයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා සතියෙන් යුතුව සම්මා සමාධියෙන් යුතුව මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය කාමාශ්‍රව ආශ්‍රව සම්දේ ආශ්‍රව නිරෝධේ ආශ්‍රව නිරෝධගාමී පටිපදා ආශ්‍රව අංගෙන් ලැබෙන ආස්වාදේ ආදී නොය නිස්සරණ ආදී කරුණු බැනගින් බිනිවිත තමාටම අවබෝධ වෙලා පෙනිලා පංචස්කන්ධයේ නිරෝධයේ අත්දැකීමෙන් භාවනාව තුළින් අත්දැකීම් ලබන්නට ඕනේ. ඒ අත්දැකීම් ලැබෙන විට සම්මා දිට්ඨියයි ක්‍රියාත්මක වන්නේ. සම්මා දිට්ඨිය තුළින් තමයි නිවන් අවබෝධ වන්නේ. ඒ නිවන් අවබෝධ වීමෙන් තුළින් තමයි ආශ්‍රව ධර්මයන් ශේ කරන්නේ නැත්නම් අවිද්‍යාව නිරුද්ධ කරන්නේ. මේ විදිහට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් ආශ්‍රව ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන්. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේකත් මේ අවිද්‍යාව හෝ ආශ්‍රව ධර්මයන් වල ශක්‍රීම තුළින් මේ සංසාරික දුකෙන් මිදලා අමාමාන වෙන ශරීරයට වාසනාව සත්‍ය ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා දෙවියන් දත් වින්දෙමු ආකාශට චාටි ආකාශට හරිගෙන පාඩේකම ආකාශට හරි බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිනන් දක්වන ශාසනං ආකාශට හරි බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිනන් දක්වන දේශනං ආකාශට හරි බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන්නෝතෝ සබ්බ දුක්ඛා පමුච්චතෝ මේකද සීලෝං කුසල සත්‍යේ මේ අසද්ද වෙන සම්පේම පාස්නාව සෞඛ්‍යදා වේවා අභිවාදන ශේනිස්ස නිච්ඡං උද්ධාස්සායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු සෝපත්තේ වාණියසලදීවා